ඉතින් ඒ විශේෂයෙන්ම ඒ කාම මිත්‍යාචාරයේම නැත්තම් කාමයේ පිළිබඳව වැරදියට පිටලා හැසිරෙන ගතිය භික්ෂු ජීවිතයකට එහෙම නැත්නම් පැවිදි ජීවිතයකට බලපාන හැටි ගත්තොත් ඒක විශාල බයක් එහෙම නැත්නම් වතුරට බහප් මිනිස්සුෙකුට වතුරේ මිනිමෝරු එහෙම නැත්නම් තල්මස්සු ඇවිල්ලා මිනිස්සු ඩහගෙන යනවා වගේ විශාල බයක් තියෙනවා නිසා ශාසනයේ පැවැත්ම සඳහා භික්ෂු ජීවිතයේ පැවැත්ම සඳහා භයානකම තියෙන කරදර වලින් එකක් තමයි ඒ කාමය ඒ වගේම කාම ආචාරය ඒ වගේම කාම මිත්‍යාචාරය. ඉතින් කාම මිත්‍යාචාර කියන දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කළ යුතු දියකිසින් හමාර කළ යුතු ඒ ග්‍රාමීය ධර්මයටයි තුන ධර්මය කියලා කියනවා. ඉතින් මේ මෛතුන ධර්මයට කෙනෙක් පෙළඹෙන්නේ ක්‍රමානුකූලව. ඒක නිසා ඒ කිට්ටු කරලා තියෙන දේවල් වලින් පවා ඈත් වෙලා ගත කරන එක තමයි මේ විදියට ඒ කර්මපතයට අකුසල කර්මපතයට බය කෙනා කරන්නේ. ඒකට අපි අරණ්‍ය ජීවිතය කියලා කියනවා. එහෙම නැත්නම් මේ අනගාരിക ජීවිතය කියලා කියනවා. අගාරය කියලා කියන්නේ ගේ කියන්නේ තනිකර කාමයක්. ඒකෙන් අයින් වුණාට පස්සේ අනගාരിക වෙනවා. ඒ අනගාരിക බවත් පුළුවන් තරම් හදා ගන්න ඕනේ. ඒ වගේ අරසාවක් ඇති වෙන තාලෙට. මොකද ඒ මෛතුනේට එහෙම නැත්නම් සංසර්ගයට කිට්ටු කරලා වාතාවරණයේ ඉන්න කෙනාට කොයි වෙලාවෙ ඒක සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. ඒක හරියට පෙට්‍රල් වලට ගින්දර තියන්න ඕනේ නැහැ. කිට්ටු කරනකොට බක්කාලා අල්ලනවා. නිසා පළවෙනි පරාජිකාව සිද්ධ වෙන්න සාමන්තාපත්‍ය තියෙන දුක්කටය. ඊටාම පුංචි වැරද්දක් වෙච්ච ගමන් ආයින් ගනි සම්පූර්ණ වැරද්ද සිද්ධ වෙලා මහානකමත් නැතිලා පරාජිකාව වෙනවා. එතන පළවෙනි පරාජිකාව සඳහා විනය පොතේ සඳහන් කරලා තිනවා පළවෙනි පරාජිකාපත්‍ය කියලා එකක්. කිට්ටු කරපු ගමන් ඒක පාරටම මහ ගින්නක් වටපත් වෙලා විනාශ වෙලා යනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා කවදාකවත් පොදු ජනමතයකට ඒක යන්න බෑ. හැබැයි කෙනෙකුට ගන්න පුළුවන් මේ අදිෂ්ඨානය පිරිසුදු ජීවිතය සංකලිකිතම් භ්‍රමචර්යයන් කියලා ඒ අතිපිරිසිදු භ්‍රමචර්ය ජීවිතය කරන්න යනකොට භ්‍රමචර්ය රැකලා බෑ. ඊට ආසන්නයි තියෙන කරුණු රාශියක් අරසවුනොත් විතරක් ඒ කෙනාට ඒ භ්‍රමචර්ය පිළිබඳ විශ්වාසයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා සර්වචනාංශයේ සත්‍යමයිතුන ධර්ම කියන සූත්‍රයේ ඒ බමුණෙක් එක්ක යන සාකච්ඡාවකදී කියනවා ඒ මෛතුන ධර්මයෙන් පස්සේ භික්ෂුත්වේ නැහැ. පරාජිකයි කියලා කියනවා පරාදයි. එහෙම නැත්නම් ඒකට ආයේ මේ නඩු අහන්න දෙයක් ඇත්තේ නැහැ. මොනම ක්‍රමයකට හෝ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කරන ඒ කටයුත්තේදී. ඉතින් එහෙමම ඕනේ නෑ ඒ Brahmacharya කෙලසෙන, කබර වැටෙන, වියකෙන, මිලාන වෙලා යන දේවල් තමයි පුරුෂේ භික්ෂුවක් ඉස්ත්‍යක් ලවා ඇඟිල්ලෙන් පිරිමැදීම් නැහැවීම් සම්බාහනය වගේ දේවල් බාර ගන්නවනම් ඕනම වෙලාවක අර මෛතුන ධර්මයේ සිද්ධ වෙන්න පුළුවන් ඒක පවා ඉස්ත්‍යාවක් ලව්වා ඇඟ උලවා ගැනීම පිරිමැදීම් නැහැවීම සම්බාහනයකට සම්බන්ධ වෙනවනම් ඒකත් කැලලක් අර මෛතුන ධර්මයේ Taman නොතුනාට කැලලක් ඒ නිසා භික්ෂුන් වහන්සේලා පරිස්සම් වෙනවා ඉස්ත්‍රිාවක් කකුල් දෙකට අත තියන්න නැති වෙන්න. වන්දනා කරන්න ගියාම මේක විශාල සන්තෝෂයක් ඉස්ත්‍රිාවකට කකුල් අත ගාලා මොකද Hindu ආගමේ මේ ඉර්ෂිනාංශ කෙනෙක් අත ගාලා නල්ලේ ගා ගන්නවා කියන එක ඒගොල්ලෝ පුරුදු කරලා තියෙනවා. අපෙත් සරුවචනාංශي අවුරුදු 7කට පස්සේ බුද්ධත්වයේ ලැබලා ආවට පස්සේ යසෝදරාව කකුල් දෙක බදාගෙන අඬනකොට දනියම් පල්ලෙයා කකුල සම්පූර්ණයෙන් තෙමිල ගියාලු. එතකොට සුද්ධෝදන රජුරෝ කියලා තියෙනවා ඕක ගැළපෙන්නේ නැහැ කියලා. ඉත්‍ත්‍යාවක් කකුල් දෙක අල්ල වන්දේ. ඒක බුදුරජාණන් කියලා තියෙනවා මුකුත් කරන්න එපා. මේ අම්මාණ්ඩිගේ පපුවල පැල්ල මැරි. ඒක නිසා ඒක අපි බුදුහාමුදුරන්ට කමක් නැහැ කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුතු වලදී ඇඟිලිම් සම්භාහනේ තැවීම් වගේ දේවල් වලට පෙළඹීම අද සම්බාහන මධ්‍යස්ථාන වල පුරුෂයන් ස්ත්‍රීන් විසින් සම්බාහනය කිරීම සහ ස්ත්‍රීන් පුරුෂයන් සම්බාහනය කිරීම ලොකු බිස්නස් එකක්. දැන් අපේ එයාපෝට් එකෙත් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකට භික්ෂුවක් යනවා කිව්වට පස්සේ අර වගේ මෛතුන ධර්මයක් නොවුනට කැලල් සහිත දෙයක්. ඒක නිසා ඒ ස්ත්‍රියවගේ ඒ වගේ පහසක්වත් ලබන්න එපයි කියනවා කොටිම කියනවා අම්මටවත් අත තියන දෙන්න එපයි. මාත් එක්ක හිටියා ඒ ජර්මන් හාමුදුර කෙනෙක් මම අවුරුදු 4ක් විතර එකට හිටියා. මගේම සම වයසේ සම වස්කාණ තිබුණේ. ඉතින් ආ අම්මා කතෝලික ජර්මන් ජාතික. ඉතින් අම්මා එනකොට කලින්ම කියලා තිබුණා අතට අත දෙන්න එපා. මාව සිපි වරඳ ගන්න එපයි කියලා. ඉතින් ඒක අම්මට විශාල නිග්‍රහයක් වුණා. මේ තමන්ගේ පුතා මේ අතට අත දෙන එක ඒගොල්ලන්ගේ සාමාන්‍ය මේ අපි වගේ ආචාර ධර්ම කියන කිලා සමාචාර නැහැ අතට අත දෙනවා නැත්නම් දැකපුවාම මේ පපුවට පපුව තියලා සම්භාහණය මේ ආලිංගනය කරනවා නැත්නම් ඒ වගේ දේවල් කරන්න බෑ කියලා. ඒක වාහනයකවත් යන්න එපයි කියලා. ඉතින් ඒක හරි අමාරුයි මේ ජන විඥානයකට දාලා කියන්න. මොකද මේ එක එකන දෙන්න දෙන්න ඒ රමණීය කරන එක නෙමෙයි ජීවිතේ හැප කියන්නේ. ඉතින් ඒක නිසා සරුවචනසගේ පස්සේ ඉන්දියාවේ ඒ කොච්චර මේ කාමයේ මෙලොව ලබන්න පුළුවන් උසස්ම සැපේ කියනවා නම් ඒ නිකායත් තිබිලා තියෙනවා ගෑනු කෙනයි පිරිමි කෙනයි දෙන්නම එක කිමෝනාවක් ඇඳගෙන දෙන්න එකට පාරේ පින්න පාත යනවා. ඇතුලෙන් දෙන්නම හෙළුවෙන් හැබැයි පිටින් කිමෝනාවක් ඇඳගෙන ඉන්නවා. එහෙමලු ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට දවස පුරාම ඉල්ලෙමින් ඇතිල්ලෙමින් ගත කරන ජීවිතය රජුරවන්ට ලොකු කෙනහිලක්. මොකද රජ්ජුරෝ හිතන්නේ යාට විතරයි එහෙම කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ වගේ جوړු 700ක් මරලා තිනවා වීතියේදී මේක කරන්න දෙන්න බෑ කියලා. ඒ නිසා ඒ නිකායේ පොත් විතරයි දැන් තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ කාම සැප විඳින හැටි. විවිධාකාරයෙන් විඳින හැටි. ඉතින් ඒව සමහරලාට මේ බෞද්ධ මතත් එක්ක කලවම් වෙලා තියෙනවා. ලෝකයා සැප ලබන්න කැමති. සැප ලැබෙනකොට මේ මෛතුන එක තමයි උසස්ම සැපත. ඉතින් මේ මෛතුනේ විතරක් නෙවෙයි කාන්තාවත් එක්ක එකටම ගත කරනවා වගේ කියන්නේ. ඉතින් Brahmacharya කිව්වට පස්සේ ඒකේ අනිත් පැත්ත ඒ වගේ දෙයක් කරප්පන් හදාගෙන ඒ වගේ දෙයක් මේ ආධාත්මක ලක්ෂණ කරගෙන ඉලීම් ඇඟේ ඉලීම් පිරිමැදීම් නැහැවීම් සම්බාහන නතර කරන්න කියලා. ඉතින් මොකද ඒක කැතයි. මහානකමට කැතයි. එහෙම නැත්තම් හසිත ලපිත කීඩා ක්‍රීඩා කාන්තාවන් එක්ක හිනහවෙමින් මහහඬ නගලා හිනහවෙමින් කරන ක්‍රීඩා කරන්න යන්න එපා. ගිය ගමන් අර මෛතුන සේවනයේට පුදුම ආකර්ෂණයක් ආකර්ෂ සිදු වෙන පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න එපයි කියලා තියෙනවා. එහෙම හසිත ලපිත ක්‍රීඩා නැත්තම් netතර දීලා බලන්න එපයි කියලා තියෙනවා. කාන්තාවක් කෙලිම බලනකොට netතර දීලා බලන්න එපයි කියලා. ඉතින් මේ netතර දීලා බලනකොටත් ඒ බැල්ම හරහත් ඇති වෙන ආතුර භාවය කොච්චරද කිව්වොත් බුදුචානන්සේ වැඩ ඉන්න කාලේ ශිරිමාව කියන ගණිකාව දැකලා භික්ෂුන් වහන්සේ නමක් නිස්සර දීලා බලලා දවස් හතක් කන්න බෑ ඇඟ උණ මැරෙන්න යනවා. එකයි ඕන කරන්න මට ශිරිමාව ඕනේ. ඕනේ ගානක්. ඒක නැත්තම් මහානකම නෙවෙයි මොනව නැත්තත් කමයි. ඉතින් පස්සේ මේක සංඝයා අතර ගෝසාව ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට ගියා. අහම්බෙගුණේ හත් වෙනි දවසේ නෝඩ සිරිමාව මල. කුසල රජුරන්ට වණිවියක් කරේ බුදුරජාණන් වහන්සේ මේ සිරිමාවගේ මිනිය සත්තු කන්න දෙන්න එපා කියලා දවස් 3ක් යනකම් මලකුණ සෝහණේතියෙදි මේ භික්ෂුව ඇතුළු භික්ෂුන් වහන්සේලා අඬ ගහන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ මිනිය වෙන්දේසිය දැම්මා. මේ සිරිමාව එක දවසක රාත්‍රියක් ගතකරන කවණු 1000ක් යනවා. කවුද ගන්න කැමැති දැන් කාවණු 1000කට. දැන් බුදුරජාණන් වහන්සේ ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියලා මාළු වෙන්දේසි කරන්නේ. ඒ වගේ කියන මේක රුපියල් 1000ක් ඊට පස්සේ කවුරක් ගන්න ඊට පස්සේ 500 දෙන්නකො. 500ක්. හ්ම්. දේශිපනා. දේශියක්. 100ක්. නිකන් දෙන්නම්. කීක එතකොට හොඳටම මිනිහ ඉදිමිලා නිල් වෙලා ඊට පස්සේ නිකන් දුන්නත් ගන්න කැමති නැහැ. එතකොට අර භික්ෂුවට උණ බැසා. දැන් තියෙන ඕන ගණන් නිකන් දෙන්නේ. එක සැරයක් net සැර දීලා බලලා. මේ හිටියා කීප දෙනෙක්ම ඒ පරණ ආඹුව දැකලා ඒ කියන්නේ පැවිදි පැවිදි වෙලා විවාහ වෙලා පැවිදි වෙලා මේ නිකමට වගේ gedara පැත්තේ පින්න පාතයක්. එක සැරේ දැකපු ගමන් ආයෙ සිවුර වැලෙහෙල්ලලා ගෙට කොට වෙනවා. අපේ ලොකු සාංශේ ලස්සන කතාවක් කිව්වා. ඉතින් මේ ආම්ද්‍රෝ හැමදාම වගේ වින්න පාතිරෝ. ගෑණි දන්නවල දැන් ඉතින් හිත තියෙන්නේ තපසෙ නෙවෙයි. හිත තියෙන්නේ අරමුණේ නෙවෙයි. හිත තියෙන්නේ සමාධියේ නෙවෙයි. හැමදාම මිගෙදිට එනවලු පින්න පාත් මේ ගෙදර පරණ ගෑණියෙක් ගෙදර. භ්‍රමචාරී ඔච්චරද මේ ගෑණි දැනගෙන එක දවසක් ආම්ද්‍රෝ වින්න පාතියෙද්දී පස්සපැත්ත හරවගෙන වටේට පිලේ ගොම ගන්නවලු. ආම්ද්‍රෝ ඇවිල්ලා <coughs> කිව්වලු නෑ ගෑණි ඉන්න සීරියෙන් සීරුවෙන් ගොම ගන්න. ඊට පස්සේ ඔවලු මේ මොකද කියලා මේ මාව බලන්න කෙනෙක් කෙනවා යුවාද ඒක නිසා මේ ගේ හුණු ටිකක් ගාලා ගොම මේ හම්පලු මගලා ගොම ටිකක් ගන්නවා කිව්වට ශාමලකති වෙන කෙනෙක් ඕනේ නැනේ මම එන්නම්කෝ කියලා සිවුර ගලවලා තියලා ගෙට ගියා මේ අනුරාධපුරේ ඉන්න කාලේ ඒක විශාල රජ්ජුරෝ දීලා තියෙන විශාල දන් වැටක් පවත්ලා තියෙනවා. ඉතින් ඒ දන් වැටට ගියක හාමුදුරු කෙනෙක් උදේ පාන්දර පින්නපාතේ ගිහිල්ලා කැඳ දානයක් පූජා කරලා තියෙනවා. ඉතින් අර යකඩ පාත්‍රයට කැඳ දාපුවාම කැඳ එක ගෙනිය ගන්න විදියක් නැහැ. මේ හවුරු අතින් අත මාරු කර කර ආපහු යනවලු. යනකොට එතන හිටපු භික්ෂුණීන් වහන්සේ තමක් ඒ ශාන්තිට ලේන්සෝ දුන්නලු. ඉතින් ඒ වෙලාවේ ඒක ලොකු පිහිටක් කර අත පිච්චෙනවට ලේන්සෝ දීලා ඊට පස්සේ අවුරුදු 20 ගානකට පස්සේ බැමිණිතියා සායවිල්ලා මේ දෙන්නම ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. අර භික්ෂුණියයි මේ හාමුදුරුවෝ ඉන්න වෙලාවේදී මේ දෙන්න නිකන් කතා කරනකොට කිව්වලු මතකද අවල් දවසේ රජුරෝ පින්කමක් කරා විශාලයකට ඕවනේ මහත් ගියානේ මහත්තන් රජුරේ ගියා තුවන්වැලි සෑය තමයි කෙරුවේ ඔක්කොම කරනකොට කිව්වලු මට ඒ දා හරිය මතකයි මේ පාත්‍රයේ ලුණු කන්ද දැරවැඩ නිසා මට පුච්චි පිච්චා අනේ ඒ ලේන්සෝ දුන්නේ මන් තමයි කිව්වා දෙන්න සිවුරු ඇරලා බැන්දා ඉතින් ඒ පොඩි ඒක හිතුව ඇල්වන අපිට hina යනවා ආය අනුරාධපුරේ බණ කියද්දී ඒක හාමුදුරු කෙනෙක් හාමුදුරන් පිටිපස්සේ මෑණියෝ මෑණියට පිටිපස්සේ පිටිමේ පිරිමින්ඩ පිටිපස්සේ ගෑනු ඉඳගෙන බණ අහනවා. හාමුදුරුව පිටිපස්සට අත තියලා මෙහෙම පිටිපස්සට ඇලවෙලා තිනවා රෑ කරුවලේ පිටිපස්සේ ඉන්න භික්ෂුණිය ඒ අත තියලා දෙතන මැද තියාගත්තා. එච්චරයි. බණ වහා ප්‍රතිඵලදායකයි දෙන්නම සිවුරු ඇරියා දෙන්නම කතාද බැන්ද. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර Brahmacharya ජීවිතයත් එක්ක බලනකොට මේ වගේ පුංචි දෙයක පවා පේනවා මේ මල පැන්නොත් දුක්කටයක් සිද්ධ වෙන්නේ ඉත්‍යාවක අත ගෑවෙන එක විතරයි වෙන්නේ. ඊට පස්සේ පරාජික වෙන තැනට යනක එක පාඩ බක් ගාලා පයින්. ඉතින් ඒ වගේ දේවල් කානිවල් එකදී, භෝජන සංග්‍රහයකදී, එහෙම නැත්නම් බර්ත්ඩේ පාටි එකදී බෝල් රූම් ඩාන්ස් එකක් දාලා අතින් අත අල්ලගෙන ආලිංගනය කරන එක ඉස්සාම උසස් මට්ටමේ කරන වැඩ. ඉතින් ඒවට ගියාට පස්සේ ඒ කෙනාගේ මේ කියන අකුසල කර්මපත කොච්චරක් සිද්ධ වෙනවද කිව්වොත් ඒ වගේ ඉහළ මට්ටමට යන්න යන්න අනතුරුදායක වැඩි. ඉතින් ඔය එංගලන්ත වගේ රටක පිටරටක අවුරුදු 13 පෙන්නට පස්සේ ඕනම කෙල්ලෙකුට අයිතිවාසිකමක් තියෙනවා පාටිස් වලට යන්න. ඉතින් ගිහිල්ලා අම්මට කියනවා අවුරුදු 13යි මට පාටි යන්න ඕනේ. ඉතින් අම්මලා තාත්තලා මෙහෙ ඇදිච්චේ උන්නේ. මොකිනා එහෙම කොහෙද මේ ඇටෙන් හිවිද්දෙන් පැනපු ගමන් ගිහිල්ලා පාට යන්න බෑ කියලා. ඒ කෙල්ල කතා කරන ඊට පස්සේ විවස්ථාව තියලා. වට අයිතියක් නැහැ මට පාට යන එක වළක්වන්න. ඉතින් අම්මා සැරෙන් කතා කරොත් කෙලින්ම නඩුවක්. ඉතින් එහෙම කෙල්ලෙක් කතා කරලා හිටියලු ලංකාවෙන් ගිය පවුලක. අම්මා දාතරි කළොත් තාත්තේ කළු නෑ. කතා දෙකක් නෑ. උඹට මං සැරෙන් කතා කරන්නෙත් නෑ ගහන්නෙත් නෑ දෙන්නේ නෑ. ඉතින් අර කෙල්ල පුපුරනවලු. තව අවුරුදු දෙකක් යනකොට නංගිත් අවුරුදු 13 වුණාලු. එතසේ අක්කයි නංගි දෙන්නම කියලා කිව්වලු කතා බෑ ඕගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ මේ නීතිය තියෙන යන්න ඕන කියලා. එතකොට ඒ තාත්තයි අම්මයි ගිහිලා තියෙන මේ ඉඩම් බූදල් විකුණගෙන බොහොම අමාරුයි ළමයි ටිකට උගන ගන්න. තාත්තා වහාම ගිහිලා වීසා කැන්සල් කරගත්තා මුළු පවුල පිටින් ගෙනාවලු ලංකාවට. එයාපෝට් එකේදී දුන්නලු දෙන්නට දුන් 20 වෙන්න. තොපිට ඒ රටේ තමයි නීති ඕම්බලාගේ මේ රටේ කියලා. වලක් ඛණ්ඩම බෑ. ඒ රටට ගියොත් ඒ පාටි යනවයි කියන එක, ආලිංගන නැටුම් කියනවා කියන එක, බොනවයි කියන එක. ඉතින් ඒ ගෙනියන දෙමාපියෝ කවදාවත් දන්නේ මේ ගෙනියලා මෙන්න මේකටයි මේ ළමයා විවෘත වෙන්නේ කියලා. අවුරුදු 15 පෙන්නට පස්සේ පිරිමි කෙනෙකුට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ලයිසන්ස් හම්බ වෙනවා. 13 පෙන්නට පස්සේ පාටියන්ට අවසර දෙනවා. මේක තමයි ඔය සිස්ටම සමාජවල හැටි. ඉතින් අපෙන් ගියේ එකෙක් හමුදාවෙන් ගිහිල්ලා ඌ security service එකට ගිහිල්ලා තියෙනවා. හමුදාවේ නිලධාරියෙක් security service ගියාම මෙයා රෑ 10න් පස්සේ වීදි සංචාරය කරන්න ඕන. කියනවා කොල්ල කෙල්ල බීලා නටලා වැටලා තියෙන හැටි බල්ලෝ මැරිලා වගේලු 10න් පස්සේ. වෙනම වාහනයක් එනවලු එවුන් දාගෙන ගිහිල්ලා කාමරයක දාලා තියලා උදේට දෙමාපියන්ට කෝල් කරලා කියනවලු ඔයාගේ දරුවා දන්න ගේ එන්න ගෙනියන්න මෙන්න මෙච්චරක් ඩැමේජ් එක තියෙනවා කියලා. පුතින් කියනවා ස්ටේෂන් වගේ වහලා තියෙන ආවරණය කරලා තියෙන දේවල් ඇතුලේ පුදුමාකාර තෝගයක් බීලා කොල්ල කෙල්ලයකට ඉන්නවා කියලා. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ මට ඔක්කොමත් හරි මට ආපහු යන්න හිතුණා. මේකද දියුණුව කියන්නේ කියලා. මේකද මේ පළවෙනි ලෝකේ රටවල් තියෙන්නේ කියලා කියලා. ඉතින් ඒත් එක්ක බලනකොට අපේ ජීවන සංස්කෘතිය හැටියට ඒ භික්ෂුවක් කෙරේ පිහිටන ආකාරය, මෙහිණින්නාංශ කෙරේ පිහිටන ආකාරය, ගායන පිරිමි කෙරේ පිහිටන ආකාරයේ තිබිලා තියෙනවා. මම කියන්නේ එදා ඉඳලා මේ මේ කාමීත්‍යාචාරය තිබුණේ නැහැ කියලා ලංකාවේ. නමුත් ඒකට අරසාව තිබිලා තියෙනවා. මොකද ඒකේ නාගේ ඉලීම්, නෑවීම්, සම්බාහන විතරක් නෙවෙයි, හසිතලපිත ක්‍රීඩා විතරක් නෙවෙයි, netතර දීලා බලන්න ඔක්කත් ගියොත් ඊගාවට මොකද්ද වෙන්නේ කියලා අමාරු. එහෙම නැත්තම් ඒකෙනත් එක කතා කරන්න හදනවා. දර්ශන කාමයට පස්සේ සමන කාමයට යනවා. එහෙම නැත්නම් බිත්තියේ ප්‍රාකාරයෙන් එහා පැත්තේ ඉන්න කාන්තාවගේ හෝ කටහඬ සද්දය අහන්න පෙළඹෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තව ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් පුත්‍රයෙක් කාන්තාවක් සමග සුවසේ මේ සුකොපභෝගී ජීවිත ගත කරන දියා බලන්න යනවා. බලන්න ගිය ගමන් අර මේ පුද්ගලයා බලන එක විතරයි කරන්නේ. අපි දැන් කාලේ තියෙන බ්ලූ ෆිල්ම්ස් කියලා જાතියක් කුණු අරප විතරමයි තියෙන්නේ. ඒ වගේ පෙන්වන්නේ ඒගොල්ල කරන හැටි. ඉතින් කරනකොට මේගොල්ලන්ගේ මෙහි Brahmacharya සචිත්‍ර සකබල සබල කල්මාශ්‍ය තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක දැන් වළක්වන්න මොනම නීතියක්වත් නැහැ. මොකද මේ තාක්ෂණය හැම ගයක් ඇතුළටම ඇවිල්ලා තියෙන්නේ. උදේ අපි පොඩි උන්ට නලවන්න ෆෝන් එක අතර දෙනවා. එහෙම නැත්නම් ටැබ් එක අතර දෙනවා. එහෙම නැත්නම් කම්පියුටරයක් දෙනවා. ඉතින් උන් දන්න ඔය අපිට වැඩිය ඒ වගේ මේකට ගිහිල්ලා ඒ හසිත ලපිත දේවල් අහන දේවල් සද්ද දේවල් සින්දු කියන හැටි නටන හැටි බලන්න පුළුවන්. බැලුවට පස්සේ ඒ කෙනාට කියන්න බෑ තුන්වෙනි ශික්ෂාපදේ. මෙතේ ඒක නිසා අර මෛත්‍රී මුත්‍ය හාමුදුර පොතක් ලියලා තියෙනවා තෙවෙනි සිල් පදේ නොකඩමි කියලා. අනෙක් ශිල්පද හතරම කඩනවා එක කාන්තාවක් ඇවිල්ලා. ඒ හාම ඒ භික්ෂ ඒ හාමුදුරගේ නිලා වස්වසවන. තාමත්ම ලස්සන හාමුදුර කෙනෙක් හොඳට බණ කියන්න පුළුවන් හාමුදුර කෙනෙක් හොඳට විනය දන්න හාමුදුර කෙනෙක්. ඉතින් සතුම් මෙරීමේ ශික්ෂාපදය গিදරම කුකුළු ගෙනල්ලා කපලා හාමුදුරන්ට දීලා කියලා මේ ඔබ වහන්සේටම හැදුවේ කියලා. හොරකමත් පුරුදු කරනවා. මත්පැනුත් පෝරනවා. බොරුව කේලම ඉවරයක් නැති වෙන්න කරලා ඒ ස්වාමීන් වහන්සේ වශයෙන් වශයෙන් කරගන්න හදනවා. මේ කාම සේවනයේට පස්සේ හාමුදුරුවෝ දැනගන්නවා මේ හාමුදුරුවෝ වැදගත් ගුරු પરම්පරාවක් ඇවිල්ලා තියෙන්නේ මොකද්දෝ ක්‍රමයකට පැනලා එංගලන්තයට ගිහිල්ලා ඒ කාලේ කාටවත් නමගම දෙන්නේ නැතුව පැත්තකටලා ඉන්නවා තමන්ගේ Brahmacharya පළවෙනි සිල්පදේ කරන මේ පන්සිල්පද මේ භික්ෂුවටි සිල්පද තියෙනවනේ එක දෙක ඉවරයි හතර පහ ඉවරයි තුන විතරයි ඉතුරුලා තියෙන්නේ අවුරුදු ගාණක් ඒ ස්වාමීන් වහන්සේ එක පැත්තකින් හතරකින් පශ්චාත්තාප වෙන එකකින් සතුටලා ඉනකොට අරාම්මණ්ඩේ ලියුමක් වෙනවා හිතුවද මයෙන් හැංගිලා ඉන්න පුළුවන් වෙයි කියලා මම හොයාගත්ත ඇඩ්‍රස් එක මං අසවල් දවසේ ඔබ වහන්සින දැන්ට එනවා කියලා ලියුමක් කරලා. ඉතින් ආම්තුරෝයේ ඉන්න ආරණ්‍ය පිටිපස්සේ දොලක් ගාවෙ ඉඳකට ලියුම බලලා ලියුම ගල උඩ තියලා ගලක් හුලඟයක් නැති වෙන තියලා ඩොලර පැනලා මැරනවා අඩු ගානේ තුන්වෙනි ශිල්පදේ කඩා ගන්න සමම මැරනවා කියලා. ඉතින් අද මේ අපි යන්න හදන දියුණුව අපි මේ දරුවන්ට ප්‍රාර්ථනා කරන මේ සැප ඇත්තටම අර්ථ කුසලයක් සලසන දෙයක්ද හිතසුව සලසන එකක්ද කියලා දැනගත්තොත් දෙමව්පියෝ අකුසල කර්මපත කරන එක නෙමෙයි මම මේ කියන්නේ නොදැනුවත්කම කොච්චරද කියලා. මේ දෙමව්පියන් මේ දරුවන්ට මේ දෙන හැම දෙයකින්ම ඒ දරුවන්ට පෙළඹෙන්නේ කොයි පැත්තටද කියලා බැලුවොත් ඉතින් අපි භාවනා කරන්න ගියාම ඉතින් අපේ ඔළුවටත් ඕවා එනවා. මොකද අපි දරුවන්ට මේවා දීපේකේ සාපේ තියෙනවනේ. එහෙම නැත්නම් අපි යාළුවන්ට පතනවනේ යන්නේ මේ සැප ලැබේවා මේක දකින්න ලැබේවා මේක අහන්න ලැබේවායි කිය. ඉතින් ඒ විදිහට අපි අන් කෙනෙකුට දෙනවා නම් ওই තාම මිලාදික දේවල් දෙනකොට කාමේ විතරමයි තියෙන්නේ. ඒ වෙනුවට සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා ධර්මයේ දෙන්න ගියොත් අපි දන්න පැහැදිලිවම ඒක ඔය ඔය ටෙලිෆෝන් එකක් දෙනවා වගේ ටැබ් එකක් දෙනවා වගේ සතුටු නැහැ. සතුටු වෙන්නේ නැහැ. මොකද ඒකෙන් අරක කාමයේ පිනවීමේ ආදීනම කියලා දෙනවනේ. ඉතින් ඒක නිසා දරුවන් කෙරේ හැසිරෙනකොට, යාළුවන් කෙරේ හැසිරෙනකොට, දෙමාපියන් කෙරේ හැසිරෙනකොට, සබ්‍රක්‍මචාරින් වහන්සලා කෙරේ හැසිරෙනකොට අපි මේ දෙන දේවල් වලින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දන්නවනම් ඔය ඒව හදන අය ඊට අවුරුදු 100කට ඉස්සලා සැලසුම් කරලා තියෙනවා. මේක දුන්නොත් මෙන්න මේ මේ විදිහේ වර්ධපඳව ගන්න පුළුවන්. ඊට පස්සේ යා ගෙදරට හොරෙන් කම්පැනියට පක්ෂව මේ කරන ජඩ වැඩ නිසා අවසානයේ චරිතයක් නැතිවටපත් වෙනවා. ඉතින් ඒ මේ ප්‍රධාන අද ආර්ථිකයේ මේවන පළවෙනි ලෝකේ රටවල් හරිය කැමැති අපි වගේ රටවල් වලට ඒඩ්ස් හැදෙනවට. අපි වගේ රටවල් වල ලිංගික රෝග බෝ වෙනවට. අපේ වගේ රටවල පෞරුෂත්වේ නැති වෙනවට. අපේ වගේ රටවල තියෙන සංස්කෘතිය නැති වෙනවට. ඒක මේ පොඩි කාලයක් සැලසුම් කරලා කරපු කුමන්ත්‍රණයක් නෙවෙයි තියෙන්නේ. බොහෝ දීර්ඝ කාලයක් කරලා තියෙන්නේ. දැනටත් ඒගොල්ලෝ කෝටි ගණන් වේදම් කරනවා මේ මිනිස්සේ කර්මපතේකට දාගන්න හැටි. අකුසල කර්මපතේකට දාගන්න හැටි. ඉතින් ඒගොල්ලෝ කරන හැම පරිේශණයකම හැම රිසර්ච් පේපර් එකම හැම ප්‍රවෘත්තියකම ඕක තමයි මුල් කරගෙන යන්නේ. ඉතින් අපිට තාම මේ தත්ත්වයට ය아가න්න බැරි වීම පිළිබඳ අපි කනගාටු වෙනවා. අපිටත් තියෙනවනම් ওই තුන්වෙනි ලෝකේ රටවල් වෙන්නේ නැතුව පළවෙනි ලෝකේ රටක් වෙලා මේක නිකන් සිංගප්පූරුවක් කරගන්න. හා ඕනේ දෙයක් මේ අතමිට කාචිපණ හොඳ හැටි තියෙනවනම් මම හිටගෙන දිවි ලෝකේ මවන්නම් කියලා අපි දරුවන්ට දෙන්න හදනවා අනාගතයට දෙන්න හදනවා මේ ආදීනව පක්ෂේ දන්නේ නැතිනම්. ඉතින් Brahmacharya රකින්න එහෙම නැත්නම් මේ වගේ රිට්‍රීට් එකක් කරන කෙනෙක් සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරනකොට මේවා පරිහානි කර ධර්ම. ඒවඹල දන්නේ දැනගන්න එක ලැජ්ජාවට ගන්න එපා. ඒ දැන අරගෙන Taman මේකෙන් ආරක්ෂා වෙන එක තමයි පළවෙනි දේ. නමුත් ඒක කරනකොට ඊට කිට්ටුවෙන් යන ඒක කෙලෙසන මේ වගේ හතක් බුදුරජාන්සේ දේශනා කරලා තිනවා. ඒ ස්ත්‍රියව දකින්න එක පවා. එහෙම නැත්නම් ස්ත්‍රියාවක් තව සම්පර්පිත පුරුෂයෙකුට ඉන්න දර්ශන දැකීම පවා මේ භ්‍රමචරි රකින්න කරන්න බාධායි කියලා. ඒක නිසායි ලොකු සංසය ලියලා තියෙන්නේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. දැන් ඕගොල්ලන්ට පත්‍රේ කියුවේ නැත්නම් එහෙම වේලක්වත් කෑවේ නැහැ වගේනේ. ප්‍රවෘත්ති ඇහුවේ නැත්නම් ඒකේ එන්නේ මේ පැකට් එක කියලා දන්නවනම් ඒගොල්ලෝ නිකන් දෙන්නේ ඉස්සර රේඩියෝට ලයිසන්ස් තිබ්බ දැන් ලයිසන් නැහැ. නිකන් රේඩියෝ අහන්න පුළුවන්. ටෙලිවිෂන් වල නිකන් දෙන්නේ මොකද ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තමයි දුවන්නේ. සමහර සංග්‍රහ තියෙනවා කේෂින් දාලා මැදපු ලස්සන පේපර් වල නිකන් සංග්‍රහව දෙන්නේ. ඒ තරම්ම අපිට අනුකම්පාව. ඒ තරම්ම අපිට මේ අර්ථ කුසලයේ සලකන්න හදන. මොකද මේකේ යට තියෙන මේක බව දන්නවනම්. ඉතින් සා මේ කයෙන් සිදුවෙන මේ අකුසල කර්ම තුන ගැන කතා කරනකොට එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනකොට මේ තුනටම ගියේ නෑ කියන සතුට මේ තුනෙන් මං වැළකුණා කියන සතිය විරමණ වුණා කියන මේ සතුට මම දැකන්නේ කිසි කෙනෙක් බුද්ධ විඳිනවා ඒගොල්ලෝ කියනවා භාවනා කරනකොට මගේ හිත ආනපානට ගියේ නෑනේ. මගේ හිත පිම්බි වැකිලිමට ගියේ නෑනේ. මගේ හිත ධාතු මනසිකාරට ගියේ නෑනේ. මගේ හිත උද්‍යප්ප ඥානෙට ගියේ නෑනේ. මගේ හිත සංකාරූපේකාට ගියේ නෑනේ. අනේ මේ පහු කරන වෙලාවේදී මේ නටන වෙලාවේදී සතෙක් මරුන්නේ නෑනේ මගේ අතින්. හොරකමක් උනේ නෑනේ මගේ අතින්. කාමීත්‍යාචාරයක් උනේ නෑනේ කියලා සතුටු වෙනවා නම් මේ බුදුහාමුදුරුවෝ ඇති කරපු මේ ශාසනය අපිට එවැනි චිත්තක්ෂණ කියලා කෝටි ගණක් උපයන්න පුළුවන්. නොමිලේ කිසි කෙනෙක්ගේ අවසරයක් නැතුව මොන වැඩක් කරනකොට වුණත් කරන්න පුළුවන්. ආන්නේ ඒ සතුට ලැබනවා නම් එයා මේ දස අකුසල කර්මපත වලින් වෙන් වෙන එක විතරක් නෙමෙයි කරන්නේ. ඒකටත් උත්සාහ කරાવી. ඒක හරි අමාරුයි 100ක් අයින් වෙන්න. නමුත් මේ නැති චිත්තක්ෂණයක් උරගාලා බලලා මම හොඳට ඕම දන්නවා මේ චිත්තක්ෂණය මගේ හිතේ තියෙන අසවල් තැන. ඒ සතුට බුද්ධ විඳිනවා නම් විතරමයි මේ ශාසනික ගමනේ මේ ජීවිතේම නිවන් දකින්න වගේ දෙයක් හම්බ වෙන්නේ. මම දැකලා නැහැ කවුරුවක්වත්. භාවනා කරන ඔක්කොමලා කියන්නේ කන පිටිනමක් විතරයි. මම මෙච්චරලා භාවනා කරුවා තාම මට විපස්සනා ඥාන පහළ වුණේ නැහැ. මම මෙච්චරලා භාවනා කරා මට තාම ධ්‍යාන පහළ වුණේ නැහැ. අයියෝ කොච්චරලා බලා හිටියා ආනපනිය හුනේත් නැහැ. කොච්චර ලබරහිනේ මට පිම්බි මෑකිලිම හවුනෙත් නෑ අල්ලපු දෙයක් කරනම් කහා පාට එළියක් පෙල්ල උඩට යනවා පෙන්වලු අනේ මට ඒක නෑනේ ඒගොල්ලන්ට ආලෝකේ පේනවලු මට නෑනේ කීකමේ නොලැබිච්ච කුණු හරප පිටිපස්සේ යනවා මිසක්කා මේ වෙලාවේදී මගේ මේ දස අකුසල කර්මපත මේක නෑ මේක නෑ මේක නෑ මේක නෑ කියලා කියන්න පුළුවන් නම් අපිට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය ඒ ක්ෂණය මේ සත්‍විමත් චිත්තක්ෂණේ සිද්ධ වෙනවයි කියලා දන්නේ නැති සාපෙමනේ සම්පූර්ණ සංසාරය කියලා කියන්නේ. එක සතිචිත්තක්ෂණයකෝ දස අකුසල කර්ම පතම නැහැ. අකුසලත් නැහැ. ඒ වූ බුදුජානසේ දේශනා කරන විදිහට ඒකායනෝ භික්කවේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මහන්නේ මේ සත්‍යාගේ විසුද්ධියට එකම මගයි මන් දන්නේ යදි දං චත්තාරෝ සතිපට්ඨානා බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනෙකුට ඔක මතක තියෙනවද කියලා බලන්න. ඒගොල්ලෝ මේ විසුද්ධිය පිට මොනවද කරන්නේ කියලා බලන්න. ඒකෙලෙල ඉව නොකරනට අනික් කෙනෙක් පහත් කළ සලකමින් අපි මේ මොකද්ද නටන්නේ? ඒ නටනකොට බෙජ්ජි හොල්ලනකොට කොඩි දානකොට මේ අනම් මනම් විස්තර කරනකොට කාමෙමනේ ආයසරයක් අරකොලා ගිහිල්ලා තියෙන්නේ. මේක මේ Hindu ආගම ලංකාවේ බුද්ධාම කාබාසිනිය කරන හැටි කියලා කාටවත් තේරෙන්නේ නැහැ. මේක මේ මහායාන බුද්ධාගමේ තියෙන පූජා විදි වගේක් ඇවිල්ලා අපේ ශාසනයේ කන දෙයක් කියලා කාටවත් තේරෙන්නේ කියන්නේ කිව්වොත් ගුටි කන්න වෙනවා. ඒ වගේ බණ කියනකොට මම බලන මේ දොරවල් ඔක්කොම වහලා තියෙන කියලා මොකද නැත්තම් බෝම්බයක් එන්න ඉඩ තියෙනවා. රේඩියෝ එකේ මොම් බණ කිව්වොත් විනාසයි. කියන්න හොඳ නැහැ. මොකද ඒකේ වවාගෙන කන පිරිසක් ඉන්නවා. ඒ වගේම ඒව වවාගෙන කන පිරිසන්ගේ හෙන්චයියෝ ඉන්නවා මේකේ. උණ්ඩෝනේ කරලා තියෙන්නේ අනුංගහංකත්වා අනුග්‍රහංකත්ව නෙවෙයි. කීයක් කර ගන්න මොනදී හරි කමන්නේ කතා කෑම විතරයි තියෙන්නේ. ඉතින් ඒ තරම්ම පහත් නැති වෙන්න පුළුවන්. නමුත් අපේ දෛනික ජීවිතයේදී අපි කොච්චරක් ඒ වගේ දේවල් වලට පක්ෂග්‍රාහීව උඩගෙඩි දීගෙන කටයුතු කරනවද කියලා බැලුවොත් අපිට ගොඩාක් මේක සුරුවම් කරගන්න පුළුවන්. ගොඩාක් මේක අරසා කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික කරන්නේ නැතුව මේ තටමල භාවනා කරලා විතරක් වැඩේ වෙන්නේ නැහැ. ඒ කරන ගමන් අර වගේ පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ මෛතුන ධර්මයෙන් විතරක් නෙවෙයි ඒ වගේ සිද්ධ වෙන කිට්ටු වෙන දේවල් වලින් පවා පැත්තකටලා ඉන්න. මේ ශාපි උපසම්පදා වෙන වෙලාවේදී අපේ හිටියේ ලේකම් හාමුදුරුවනේ කෝට්ටේ දිවනන්ද ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේට කතාවක් කරන්න කියලා පන්දිස් වහන්සේ කිව්වා. නම මේ අලුතින් උපසම්පදා වෙච්ච කට්ටියට අනුශාසනාවක්. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපිට මේ ස්වාමීන් වහන්සේලා හදලා තියෙන මේ ආරණ්‍ය සීනාසන නිසා අපිට පව් කරගන්න විදිහක් නැහැ කිව්වා. මොන පවක්වත් කරගන්න බෑ. ඒ තරම්ම මේක අරසා කරලා තියෙන්නේ. ඉතින් අපි අපිම ඕනේ නීති කඩලා අපි විහිං ඒ ඒ පව් කරන පැත්තට යන්න විශේෂ ඥාන යොදලා මේ කඩාගෙන ගිහිල්ලා ඕනේ පව් කරන්න. ඒකට කියනවා වීතික්‍රමණය කියලා. ඒකට කියනවා උල්ලංඝනය කියලා. අපිට දාලා තියෙන නීති ටික ගත්තාම අපිට පැහැදිලිවම බණ භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්. ඒ සඳහා නටන්න නැතුව, පැහෙන්න නැතුව, ක්‍රමසාවිදි හොයන්න නැතුව ඉන්නවනම් හරීම ලේසි බ්‍රහ්මචාරියට. ඒ නීති කඩාන සෑල්ලු කරන එළියට ගිය ගමන් ඒ කාමයෙන් අපිට අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ස්ත්‍රියාවගෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. මායාවෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. කර්ම අකුසල් වලින් අනුකම්පාවක් නැහැ. උනාට පස්සේ ওই මෛත්‍රුණ සේවනයේදී පිළියම් කරන්න බෑ. මේ භික්ෂුත් ඉවරයි.